සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි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 නිත්‍ය මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡ සමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නාමේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සිකරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං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 යෝච අච්චයන් දේසෙන් තස්ස යතා ධම්මං නපති ගංහාති ඉමේ කෝ භික්කවේ දේබාලාති දේමේ භික්කවේ පණ්ඩිතා කතමේ දේ යෝච අච්චයන් අච්චයතෝ පස්සති යෝච අච්ච නිච්චයං දේසෙන් තස්ස යතා ධම්මං පතිගන්හාති ඉමේ කෝ භික්කවේ දේ පණ්ඩිතාති සද්ධාවන්ත පින්තුනි අද තිලකා නාලනී මහත්මියක් ඒ වගේම විජය ආනන්ද ගුරුසිංහ මහත්මයාත් අවශේෂ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාමත් සම්බන්ධ වෙලා මේ බඳු පින්කමක් සිද්ධ කරන්නට අදහස් කළේ තමන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ වන සුමනා විජේරත්න කොතලාවල මෑණියන් වහන්සේ සිහිපත් කරලා එතුමියට පුණ්‍යානුමෝදනා කරන්නටත් වගේම වසර 35කට පෙර අභාවක් ප්‍රාප්ත වුණු තමන්ගේ ආදරණීය පියාණන් වහන්සේට ඩී.එස්. මාන්නතරම පියාණන් ඇතුළු මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා ඒ හැම දිනාටම පින් අනුමෝදන් කිරීමේ පරමාර්ථය ඇති කරගෙන මේ පින්කම සිද්ධ කරන බව සඳහන් කරලා තියෙනවා. මෞඛ්‍යයන් ජීවත් වෙලා ඉන්න කාලේ ඒ අය වෙනුවෙන් කරන්නට පුළුවන් යුතුයකම් කොටස ඉටු කරලා මිය පරලෝ ගියාට පසුවත් දරුවන් විසින් යම් යුතුයකමක් ඉටු කළ යුතුයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කුමක්ද යුතුයකම? තම තමන්ගේ ශක්ති ප්‍රමාණය යම් කුසල ධර්මයක් සිද්ධ කරලා අනුමෝදන් කිරීම. අන්න ඒ සත්ක්‍රියාවයි අද මේ දියණිය දයනනුවන් ඇතුළු මේ සත්පුරුෂයන් විසින් ඉටු කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂා කරන්නේ. තමන් ධර්ම දේශනාවක් පවත්වාගෙන තම තමන් ධම්ම අසනවාසේම තව බොහෝ දෙනාට ධම්ම අසන්නට සලස්වලා ධර්ම දානමය මහ පිංකම සිද්ධ කරන්නට අපේක්ෂා කරනවා. ඒ වගේම ඒ විදිහට සිද්ධ කරගන්නා වූ කුසලය තුළින් තමන් ඒ කුසලය අනුමෝදන් වෙනවා සේම තමන්ගේ මව්පියන් ඇතුළු ඥාතීන්ට ඒ උදාර කුසලය අනුමෝදන් කරවන්නට බලාපොරොත්තු වෙනවා. මේ බෞද්ධ රූපවාහිනී නාලිකාව තුළින් මෙබඳු ධර්ම දේශනාවක් ප්‍රචාරය කරන්නට අවකාශ සලස්සලා දීලා ලංකාවේ පමණක් නොවේ විදේශ රටවල පවා සිටින බෞද්ධ පින්වතුන්ට දහම් අසන්නට අවස්ථාව සලස්වා දීලා මේ මහා කුසලයයි මව්පියන් ඇතුළු ඥාතීන්ට අනුමෝදන් කරන්ට බලාපොරොත්තු වෙනවා. අද මේ පින්වතුන්ට ඒ වගේම මේ දහම් අසන සෑම සියලු දෙනාටම මේ ධර්ම දේශනාව තුළින් අපි පැහැදිලි කර දෙන්නට අපේක්ෂා කරන්නේ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 යෝච අච්ඡං අච්ඡයත නපස්සති යම් කෙනෙක් Taman අතින් වරදක් සිද්ධ වුනහම ඒ වරද වරද හැටියට නොදකින පුද්ගලයා ඒ පුද්ගලයා මේ ලෝකයේ අඥානෙක්ය බාලයෙක්ය මෝඩයෙක්ය කියන නම් වලින් හඳුන්වන්නට පුළුවන් නුවණ මද පුද්ගලයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට දෙවෙනි පුද්ගලයා තමයි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 උසස් නම් වැරදි සිද්ධ වෙනවා අඩුයි. හැබැයි මිනිසුන්ට උනත් අනන්ත සතරෙහි හුරු පුරුදු වෙච්ච දුර්වලතා තියෙන්නට පුළුවන්. ඒ දුබල මනෝභාවයන් නිසා කෙලෙස් ධර්ම නිසා ඔවුනොන්ට හැම විටම නිවැරදි දේ කරන්නට නොවැටෙන්නටත් පුළුවන්. හැම කෙනාම ප්‍රත්‍යඥ භාවයේ ඉන්න තාක්කල් ක්ලේශයන්ට වසඟව ඒ වගේම විද්‍යාවෙන් තොරව අවිද්‍යාවෙන් ව්‍යාකූලව තමයි ප්‍රසජන සත්‍ය ජීවත් වෙන්නේ. මමත්වයේ මුල් කරගෙන ප්‍රසජනයා කියන්නේම මේ සමස්ත ලෝකයෙන් තමන් වෙන් කරගෙන සිතන්නට උත්සාහවත් වෙන පුද්ගලයාට තමයි ප්‍රත්‍යඥයා කියන්නේ. ප්‍රත්‍යක් කියලා කියන්නේ වෙන් කරගන්නට උත්සාහ කරනවා. කාව තමන්ද. කාගෙන්ද වෙන් කරන්නේ? සමස්ත ලෝකයෙන්. මේ ලෝකේ අපි කාටවත් තනියෙන් ජීවත් වෙන්නට පුළුවන් කමක් නැහැ.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 එතකොට යම් ඥාතිත්වයක් තියෙන නිසා බුදුහාමුදුරුවන්ට ලැබෙන ලාභ සත්කාර භුක්ති විඳින්මින් බොහෝම සුවසේ ජීවත් වුණා. ඒ නිසා ඇඟපතිනුත් බොහොම තරබාල වුණා. ඒ නිසා උන්වහන්සේ ප්‍රසිද්ධ වුණා තුල්ල තිස්ස තෙරුන් වහන්සේ. තුල්ල කියන්නේ මහත තරබාරු කියන එකයි.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 විග්‍රහ කළාට පස්සේ තුල්ලතිස්ස හාමුදුරන් හොඳටම කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා වෙලා කිව්වා තමයි දන්නවද මං කවුද කියලා. මම තමයි බුදුහාමුදුරුවන්ගේ නැන්දම්මගේ පුතා. එතකොට එහෙම තියෙද්දි මට අවවාද දෙන්න එන්නේ ඉන්න තමුසට මම හොඳ වැඩක් කරන්නම් බුදුහාමුදුරුත් එක්කලා මේක කියලා කියලා වෙලා බුදුහාමුදුරුවෝ ළඟට ගියා මේ ආරවුල ගැන කියන්නේ. ඉතින් එතන රැස් වෙලා හිටපු අනෙකුත් හාමුදුරුවෝ දැන් මේ භික්ෂුන් වහන්සේ ටිකක් මාන්නාධික නුවණ මද කෙනෙක් කියලා ගන්න නිසා ඒ භික්ෂුන් වහන්සේලාත් පසුපස ගියා දැන් බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා මොකක් කරයිද දන්නේ නැති නිසා බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කඳුළු සලමින් කිව්වා ස්වාමීනි මේ මේ භික්ෂුන් වහන්සේලා මට දොස් කියනවා බනිනවා ඊපස්සේ බුදුහාමුදුරුවෝ අහනවා තිස්ස ඔබ කොහෙද හිටියේ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 වික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළා ස්වාමීනි තථාගතයන් වහන්සේ දේශනා කළවත් මේ භික්ෂුව ලෑස්ති නෑනේ මෙල්ල වෙන්නට ලෑස්ති නෑනේ තමන්ගේ වරද වරද හැටියට පිළිගන්නට මොනතරම් දඩබ්බර කෙනෙක්ද කියලා වික්ෂුන් වහන්සේලා කතා වුණා එතනදී බුදුහාමුදුරෝ දේශනා කරන මහණෙනි මේ තනත්තා අද විතරක් නෙමෙයි පෙරත් මේ විදිහෙන්ම දඩබ්බරයි කියලා වෙලා අතීත කාලෙත් ඒ භික්ෂුව දඩබ්බර වෙච්ච හැටි සිහිපත් කරනවා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 ඉතින් මේ දේවල තවුසත් ටික කාලයක් මිනිසුන් ඇසුරු කරගෙන ජීවත් වුණොත් හොඳයි කියන අදහසින් ගම් ප්‍රදේශයට පැමිණිලා නවාතැන් ගන්නට සුදුසුකමක් හොයනකොට මැටි කර්මාන්තයක් කරන වළං හදන තැනත්කෙනි කුඹල් හලක් තිබුණා රාත්‍රී කාලයේ ඒවට විශේෂ වැඩක් කරන්නේ නිදහස තියෙන්නේ නිසා කුඹල් කරුවාගෙන් අවසර අරගෙන මේ කුඹල් හලේ දා රාත්‍රියේ නැවතුණා නාරද තවුසත් එදාම මේ ගම් ප්‍රදේශයට පැමිණියා. එතන සනාර්ග තාපසතුමා ඊටත් වඩා බොහෝම 이르දි බල සම්පන්න ඇති, බොහොම සීල තේජස ඇති කෙනෙක්. නාරද තවසත් අර කුබල් හලතම ගිහිල්ලා ඒ කුබල් කරුගෙන් ඇහුවා ඔබට අපහසුයක් නැත්නම් මම අද මෙහි ටිකක් නැවතිලා යන්න. අර කුබල් කරුවා කිව්වා අනේ මන්න මට නම් ඉතින් කරදරයක් නෑ මම ඉස්සෙල්ලා සාමුදුරමක් ඇවිල්ලා උන්වහන්සේට මම සම්පූර්ණයෙන් බාර දීලා දෙන්නේ. උන්වහන්සේ ඒ තාපසතුමා කැමති නම් ඔබ වහන්සේත් ඉන්න කියලා. පස්සේ නාරද තාපසතුමා ගිහිල්ලා අර දේවල තවුසාගෙන් ඇහුවා ආචාර්යනි ඔබට කරදරයක් නැත්නම් මමත් අද රාත්‍රියේ මෙහි නවාතැන් යනවා. ඒක මට කිසි කරදරයක් නැහැ. ඉතින් මේ ශාලාව ඕන තරම් ඉඳ තියෙන්නේ පැත්තකින් ඉන්න කියලා කිව්වා. පස්සේ දෙදෙනාම රාත්‍රී කාලේ ආගිය තොරතුරු කතා කරලා සතුරු සාමීචය කතා කරලා ඔවුනොවුන් දැන හඳුනාගෙන රාත්‍රියේ නිින්දට ගියා.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 කියලා කරලා හොඳටම දොස් කිව්වා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි සමා වෙන්න මම දැනගෙන හිටියේ නැහැ. මම ඉතින් ඉස්සරලා ජටා සෑගිච්ච නිසා නැවතේ වරද නොවෙන්නටයි මේ පැත්තෙන් ආවා. ඉතින් ඔබ වහන්සේ අනිත් පැත්ත හැරලා නිදාගෙන ඉන්නවා කියලා මම දැනගත්තේ නැහැ. පස්සේ මේ මොනවා කිව්වත් කාරණේ පිළිගත්තේ නැහැ. සමාව දෙන්නට ලෑස්තුනේ නැහැ. සමාව දෙන්නට ලෑස්ති නොවි දේවල තවස කියන ඔබ බරපතල වැරද්දක් කළේ මම සාප කරනවා හෙට උදෑසන හිරුපායද්දී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 දැන් ඉතින් වෙන කරන්න දෙයක් නෑ ඉරපායනයක නැවැත්තුවා. ඔහුගේ ශක්තිය භාවිතා කරලා. ඉරපායනයක නැවැත්තුවයි කියලා කියන්නේ දැන් අද කාලේ අපට තේරෙනවානේ සූර්යා පෘථිවිය වටා ගමන් කරනවා නෙමෙයි පෘථිවියනේ සූර්යා වටා ගමන් කරන්නේ. එතකොට පෘථිවිය තමන් වටා කැරකෙන නිසානේ ඉරපායනවා ඉර බහිනවා කියන එකක් සිද්ධ වෙන්නේ. එතකොට මේ කැරකීම නැවැත්තුවොත් පෘථිවිය තමන් තමන් වටා කැරකෙන එක නැවැත්තුවොත් ඉර පායන්නේ නැහැ. එහෙම මේ හිතපැනම තියෙනවා. ඒ කියන්නේ පෘථුවිය අනිත් පැත්තට ආලෝකය වැටෙන්නේ නැහනේ. ඒ තියෙන හැටියම තියෙන රාශිය. දැන් බහුදා එළිවෙන වෙලාව ආවට සූර්යයා නැගෙන්නේ නැහැ. මිනිසුන්ට රැකී ආරක්ෂා කරන්න යන්න විදිහක් නැහැ. ඒගොල්ලෝ ගෝසා කරන්න පටන් ගත්තා. රජුරවන්ට ගිහිල්ලා කිව්වා රජතුමනි ඔබ රජකම් කරනකොට ඉර පායන්නේත් නැහැ. මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා. රජුරුව කල්පනා කරලා බැලුවා මගේ අතින් එහෙම වරදක් වෙලා තියෙන එහෙම එකක් පේන්නටත් නැහැ.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 හිරු කිරණ වැටෙනකොටම අර හිස මත තිබිච්ච මැටි පිළ සත්කඩකට පෙරිලා සුනුසුනු වෙලා ගියා. එසැනින්ම දේවල තවුසා වතුරේ ගිලිලා වෙනත් තැනකින් මතුවලා පලාතවත් ඉන්නේ නැතුව පලා ගියා.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 දැන් සෝරේ සිටුවරයා උන්වහන්සේගේ ශරීර ස්වභාව දැකලා එකවරම මහ පාපකාරී සිටුවිල්ලක් ඇති වෙනවා. මොකක්ද ඇති වෙච්ච සිටුවිල්ල? මගේ බිරිඳටත් මේ වගේ ලස්සන ශරීරයක් තිබුණා නම් හොඳයි. එහෙම නැත්නම් මේ භික්ෂුව මගේ බිරිඳ වුණා නම් හොඳයි කියලා එකපාරටම සිටුවිල්ලක් ඇති වෙනවා. ඒ සිතුවිල්ල ඇති වෙනකොට මේ සාමාන්‍ය කෙනෙක් ගැන නෙමෙයි මේ හිතුවේ මහරහතන් වහන්සේ නමක් ගැන. ඒ පාපකාරී සිතුවිල්ලේ බරපතලකම කොච්චරද කියනවනම් එසැනින්ම ලිංග පරිවර්තනයක් සිද්ධ වුණා. සෝරයේ සිටුවරයා ස්ත්‍රියක් බවට පත් වුණා. දැන් මේ පරිවර්තනයත් එක්කලා මේ තැනත්තාට යාළ මිත්‍රයන්ට මේක කියන්නත් බෑ ආපහු ගෙදර යන්නත් බෑ මේක අඟවන්නටත් බෑ මහා බරපතල අර්බුදයකට මුහුණ දෙනවා අන්තිමට යාළ මිත්‍රයෝ ටික ගඟට බහිනකන් ඉඳලා මේ තැනත්තා පැනලා ගියා වෙන පැත්තට පැනලා ගිහිල්ලා කරලා කැලෑමැද්දෙන් ගිහිල්ලා සාකේත නුවරට යන මහමගට වැටුණා වැටුණයින් පස්සේ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 ඊට පස්සේ දෙහිම කාලයක් ගත වෙනකොට අර සරත් නూరు තමන් එක්ක එකට ජීවත් වෙච්ච මිත්‍රෙක් වෙනදාම් සඳහා සාකේත නුවරට ඇවිත් ඉඳද්දී මේ සිටු දියණිය උඩුමහන්තලේ ඉඳලා දැක්කා තමන්ගේ මිත්‍රයා යනවා ඉක්මනට පණිවිඩයක් යවලා ගියනවා ගෙනලා ඉවරලා ආගන්තුක සත්කාර කරලා ඇහුවා මේ සරත් නුවර හිටිය නේද සෝරෙය කියලා සිටුවරේ දැන් යාට මොකද වෙලා තියෙන්නේ කියලා ඇහුවා ඊට පස්සේ කිව්වා මේක නේ නේද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 ඉස්සර කිව්වා මවක් හැටියට ලැබිච්ච දරුවෝ දෙන්නටයි ආදරේ කියලා දැන් අහපුවම කාටවත් ආදරේ නැහැ කියලා. ඊපස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒක බොරුවක් නෙමෙයි. උන්වහන්සේ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 ඒ තනත්තා එපමණකින්ම පඬිතෙක් බවට පත් වෙනවා. අර ධම්මපදයේ ගාථා අස්න යෝබාලෝ මඤ්ඤති බාලං පඬිතෝ චාපිතේනසෝ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 අවුරුද්දක් මුළුල්ලේම අපි අතින් සිද්ධ වෙච්ච යම් යම් අඩුලුහුඩුකම් මගහරවගෙන මව්පියන්ට වැඩිහිටියන්ට ඥාතීන්ට මිත්‍රයින්ට වෙච්ච දුර්වලකම් මගහරවාගෙන අලුත් ජීවිතයක් ආරම්භ කරන්න තමයි බුලත් රටක් දීලා කැවුම් කිරිබත් ටිකක් කාලා සතුරු සාමීචියේ කතා කරලා නැවුම් ජීවිතයක් ආරම්භ කරන්නට අපේ සංස්කෘතියෙන් පවා මඟ හැදලා තියෙනවා ඊළඟට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 ඒකට කියනවා ඇවැද්දසනවා කියලා. ඒක කරන්නට ක්‍රමයක් තියෙනවා. ඒක පාලියෙන් තමයි භික්ෂුන් වහන්සේලා ගොඩක් වෙලා ප්‍රකාශ කරන සිංහලෙන්වත් කියන්නත් පුළුවන්. ස්වාමීනි මම අද මේ මේ විදිහේ වැරදි සිද්ධ වුණා. මේ මේ විදිහේ අඩුපාඩු සිද්ධ වුණා. ඒතර අනිත් භික්ෂුන් වහන්සේ කියනවා ඔබ වහන්සේ ඔබ අතින් වෙච්ච වැරද්ද වැරද්දක් හැටියට දකිනවද? ඒක පිළිගන්නවද? ස්වාමීනි ඕම පිළිගන්නවා. එහෙමනම් මින්මතු එබඳු වැරදි නොකර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 තිරිසන් තත්වයට ඇදගෙන වැටීමකුයි සිද්ධ වෙන සම්පූර්ණ මනුෂ්‍යත්වයේ කෙලෙසාගෙන. ඉතින් ඒ තත්ත්වෙන් නැගී හිටින්නට නම් අපේ අපි විසින් මේ දීර්ඝ කාලයක් සසරේ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 ආකාසට්ඨා ච භුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා